අපි පසුගිය දිනෙහි චිත්තාන් පස්සනා සතිපට්ඨානය පිළිබඳ විස්තරය අවසන් කළා. ඊළඟට අපට කියන්නට තිබෙන්නේ ධම්මානුපස්සනා සතිපට්ඨානය. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා සතිපට්ඨානයෙන් රූපස්කන්ධය පිළිබඳ භාවනාවයි වදාරා තිබෙනවා. වේදනානුපස්සනා සතිපට්ඨානයේ වේදනා ස්කන්ධය පිළිබඳ භාවනා ක්‍රමය වදාරා. චිත්තානුපස්සනා සතිපට්ඨානයේ විඥාන ස්කන්ධය පිළිබඳ වූ භාවනාව වදාරා. ධම්මානුපස්සනා සතිපට්ඨානයේ ඉතිරි ස්කන්ධ දෙක මේ සංඛාරස්කන්ධ සංඛාරස්කන්ධය අපි කිව්වේ රූපස්කන්ධය කායානුපස්සනා වෙනු වේදනාස්කන්ධය වේදනානුපස්සනා වෙනු විඥානස්කන්ධය චිත්තානුපස්සනා සංඥා සංඛාරා කියන ඉතිරි ස්කන්ධ දෙක ධම්මානුපස්සනා සතිපට්ඨානයෙන් විස්තරසේ වදාරා තිබෙනවා. ඒ එක විදිහට. ඉතින් මේ හැමකකින්ම වදාරන්නේ ස්කන්ධ පංචකය පිළිබඳ යථා තත්වය. අතහාගත් අවබෝධ කොට නොගත් හේතුවෙන් තමයි සත්වයන් මේ සංසාර සාගරෙහි ඉතිරිතරයි. යම් විටක මේ ස්කන්ධ පංචකය පිළිබඳ ඇති සතු දැනගත්තේ නම් උන්වහන්සේ වදාරනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ථගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ථගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සම්දයෝ ඉති සංඛාරාණං අත්ථගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ථගමෝ යනුවෙන් මේ ස්කන්ධ පංචකය පිළිබඳ වත් ඒ ඇතිවීමේ හේතු වුණු හා එහි නැතිවීමේ හේතු වුණු සහිතව ඒවායේ ඇතිවීම සහ නැතිවීම යමෙකු හරි හැටි තත්වාකාරයෙන් අවබෝධ කොට දැනගත්තේ නම් ඒ තැනත්තා මේ සංසාර දුකෙන් නිදහස් වෙනවා. මේ නිදහස් වීමට මේ ස්කන්ධ පංචකය පිළිබඳවමයි දැනගත යුතු කිදේ. එනිසායි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේදී වදාරත් දෙන්නේ. වහන්සේට ඒ <clears throat> දුක පිළිබඳවත් ඒ දුක්ඛ සමුදය පිළිබඳවත් දුක්ඛ නිරෝධය පිළිබඳවත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳවත් ඒ විද්‍යාව පහළ වූ බව මේ දිනතුන් සම්මතකප්පවත්තන සූත්‍රාන්තය දන්නවනේ ඉන්නේ ඒ එතකොට දත යුතුව තිබෙන්නේ කුමක්ද කියලා අසුවොත් ඒ දැන දැන ගැනීම වදාරා දෙනවා පරිඤ්ඤය කියලා පරිඤ්ඤය ධර්මයන් කියන්නේ පිරිසිඳ දැනගත යුතු ධර්මයක්. ඒවා පිරිසිඳ දැනගන්න ගැනීම. ඒ ඒ පිරිසිඳ දැන ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ හුදු ඉගෙනීම් මාත්‍රි දැන ගැනීම නෙවෙයි. ඒ ඉගෙනීම නිසා කෙනෙකුට එක්තරා ප්‍රමාණයක ගැනීමක් ඇති වෙතත් භාවනාමය නුවණින් දැන ගැනීමයි පරිඤ්ඤය කියන මේ වචනයට ඇතුළත්. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියලා දක්වා තිබෙනවා. ඒ ත්‍රිවිධ දත යුතු ධර්මයන් පිරිසිඳ දැන ගැනීමේ 이르දිය. ඒක 이르දියක් හැටියට පෙන්වලා තියෙනවා. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා ඉද්ධි. පිරිසිඳ දැනගත යුතු. පිරිසිඳේ කියන්නේ වෙන් කරලා දැනගත යුතු. ඒකට කුමක්ද වෙන් කර දැනගත යුතුව තිරෙන්නේ පංචස්කන්ධය. මේ රූපය මේ වේදනාවය මේ සංඥාවය මේ සංස්කාරය මේ විඥානය යෝගි කියලා ඒ පංචස්කන්ධය වෙන් කරලා දත යුතුයි. ඒකයි ත්‍රිසිඳ දත යුතුයි කියන්නේ. ඒ ත්‍රිසිඳ දත යුතු ධර්ම වූ පංචස්කන්ධය ත්‍රිසිඳ දැන ගැනීම. ඒක ඉර්ධියක් හැටියට දක්වනවා. ඉර්ධියක් කියන්නේ ඒක සිදුවීමක්. ඒ ඒ කුමකින් සිදුවන ඉර්ධියක්ද? ප්‍රඥාව නුවණ නුවණින් කෙරෙන ඉර්ධියක්. එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සිදු කරන ඉර්ධියක්. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤායිති. ඊළඟට පහසබ්බේසු ධම්මේසු පහාන ඉද්ධි කියලා. ග්‍රහණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීමේ ඉර්ධිය. ඒක ප්‍රහාණය කළ යුතුව තිබෙන්නේ ඒ ආරි සත්‍ය දේශනාවේ එන පරිදි නම් සංහාව යායන් සංහා කෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයතිදං කාම සංහා භව සංහා විභව සංහා යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාර නලද ඒ কৃষ্ণාවයි ප්‍රදීන කළ යුතු ධර්මයව චතුරාර්ය සත්‍ය දේශනාව වශයෙන් ගතයොත් ගතහොත් දැක්විය යුතු අන්න ඒ ඒ අනුසාරයෙන් දැක්වන්නට ඕන ප්‍රහාණය කළ යුතු තිබෙන්නේ මොනවද කියා ඇසුවොත් දේශ ධර්මයි කියලා. ඒකට তৃෂ්ණාව ප්‍රධාන කොට ඇති. එහෙම නැත්නම් අවිද්‍යාව ප්‍රධාන කොට ඇති ක්ලේශ ධර්ම ප්‍රහාණය කළ යුතු. ප්‍රහාණය කරනවා කියන්නේ දුරු කරනවා කියන්නේ. ඉතින් ප්‍රහාණයත් පිළිබඳ අවස්ථා නැත්නම් ප්‍රහාන පහක් දක්වා තදංග පහන, විස්කම්බන පහන, සම්ඡේද පහන, පටිච්චසමුප්පාද පහන, නිස්සරණ පහන. එහෙම පස් ආකාරයකින් ඒ ප්‍රහාණය දක්වලා. ඒ ප්‍රහාණ පසම තවත් වචන වලින් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා විමුක්තිය කියලා. තදංග විමුක්ති, විස්කම්බන විමුක්ති, අවිච්ඡේද විමුක්ති, පටිච්චසමුප්පාද විමුක්ති, නිස්සාරණ විමුක්ති. මේ දෙකෙන්ම අරහත් කරන එකම කාරණය. ඒ ක්ලේශ ධර්මයන් දුරු කිරීම සහාන කියන එකෙන් දැක්වෙන අතර විමුක්ති කියන එකෙන් ඉගෙනගන්නේ එයින් නිදහස් වීම කියන එක. විමුක්තිය කියන්නේ නිදහස. ඒකට ඒ තදංග විමුක්තිය කියේ තදංග වශයෙන් කෙලසුන්ගෙන් නිදහස් වීම. විස්කම්බන වශයෙන් කෙලසුන්ගෙන් නිදහස් වීම විස්කම්බන වෙනු. එහෙම පිටින්ම සර්වාකාරයෙන්ම කෙලසුන් මුලිනුපුටා ගැනීම වශයෙන් කෙලසුන්ගෙන් නිවීම සමුච්ඡේද විමුක්තිය. ඊට අනතුරුව ක්ලේශ 10 සංසඳ වීම වශයෙන් ඵලසිතෙන් කිරෙන ඒ විමුක්තියටයි කියන්නේ අටිපස්සද්ධි විමුක්තිය. නිස්සාරණ විමුක්තිය කියන්නේ එහෙම පිටින්ම ඒ කෙලෙසුන්ගෙන් පමණක් නෙවෙයි පංචස්කන්ධයෙන්ම නිදීම නිදහස් වීම තමයි නිස්සාරණ විමුක්තිය. එයින් කියරෙන්නේ නිර්වාණය. එහෙම පස්සාකාරයක් දක්වලා තිබෙනවා ප්‍රහාණ විමුක්ති යන්වෙන්. ඒ සිදු කළ හැකි වන්නේ එකම මගකි. ඒ කුමක්ද මේ මාර්ගය? අයං චත්තාරෝ සතිපට්ඨාන ඒකායන වයන් කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝත පරිද්දවානං අනතික්කමාය දුක්ඛ දෝමනස්කානං අත්තගමාය ඥායස්සා අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යබිදං සත්තාරු සතිපට්ඨානා යන්නේ වදාන්න ලදේ සතිපට්ඨාන මාර්ගය තමයි ඒ කලේ හැකි තිබෙන එකම මාර්ගය. ඒ මාර්ගෙහි තවත් භාවනා ඛණ්ඩයක් විස්තර කිරීම වශයෙන් තමා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කතංච භික්ඛවේ භික්ඛු ධම්මේ ධම්මානුපස්සීති හරති. මහණෙනි භික්ෂුව මේ ශාසනයේ භික්ෂුතෙම සිතේද ධර්මයන්හි ධර්මයට අනුව බැලීම බලමින් වාසය කරත් ධර්මයන්හි ධර්මයන්ට අනුව බැලීම කියන එකෙන් එක තමයි ධම්මේසු ධර්මානුපස්සී. ඉතින් අප කීවා බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය පිළිබඳ භාවනාවක් වේදනා ස්කන්ධය පිළිබඳ භාවනාවක්, විඥාන ස්කන්ධය පිළිබඳ භාවනාවක්, ඒ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන මේ පායින් වදාරලා ඒ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ කියන ඒවාද ඇතුළු වන පරිදි මේ ධම්මානුපස්සනා ප්‍රතිපත්තාණය වදාරයි. ඩොඩේ ධම්මේසු කියන එකෙන් ගත යුතුව තිබෙන්නේ කවර ධර්මද? කවර ධර්මද? කියත හැකි සියලුම ධර්ම. ඒ සියල්ල කියන විට හැම තිස්සෙම භාවනාව පිළිබඳව සැලකෙන විට. ඒ ශබ්ද පදය ශබ්ද සියල්ල කියන එක ඒ පදය එක්තරා තේරුමකින් ගන්නට. මොකද ශබ්ද කියන විට ලෞකික ලෝකෝත්තර සියල්ලම බදන වචනයක් ඒ ධම්ම කියන එකෙන් ශබ්ද කියන විට ඒ සියල්ලම ඇතුළත් වෙන නිසා එයිනුත් එනවා ධම්ම කියන වචනය ලෞකික ධර්ම ලෝකෝත්තර ධර්ම කියන ඒ සියල්ලටම පොදු වචනයක් ඒ මක්නිසාද ධම්ම කියන එකෙන් දක්වන්නේ තම තමන්ගේ ස්වභාවය දරණ ඒවා හි ධම්ම කියන්නේ. අත්තනෝ ස්වභාවං ධාරේති ති ධම්ම. සමාජයේ ස්වභාවය දරණෙහිින් ධර්මේන. ඒ ඒ තවත් තේරුමක් තිබෙනවා. නිස්සත්ත නිජීවත්තේන ධම්මෝ. නිස්සත්ත කියන්නේ සත්වනවන උද්ගල නොවන හේයි ධර්ම කියලා කියනවා. දැන් මෙහිදී ඒ තේරුම ගන්නට ඕනේ. ධර්මයන්දී ධම්මානුපස්සීව වාසය කරයි. ඉතින් මේ ධර්ම මේ සූත්‍රයෙහි එන පරිදි නීවරණ ධර්ම ඊළඟට උපාදාන ස්කන්ධ පංචසු උපාදාන ස්කන්ධේසු කියලා පංචස්කන්ධය ආයතන ඔයාදී ධර්ම දක්වලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ධර්ම. මොකද මේ හැම එකක්ම පරමාර්ථ ධර්ම. තවත් වචන වලින් කියනවා නම් පරමාර්ථ ධර්ම. ස්වභාව ධර්ම. ඒ ස්වභාව ධර්මයන්හි සත්වයකමේ පුද්ගලයකමේ කියලා මේ ස්ත්‍රියක මේ පුරුෂයක එහෙම වෙන් කළ හැකි බවක් නැහැ. එතකොට මේ ධර්මයන්හි ධර්මයන්ට අනුව බැලීමයි කළ යුතු පිළි. ඒකයි ධම්මේසු ධම්මානුපස්සී විහාරය. ඉතින් මේ ධර්මයන්හි ධර්මයන්ට අනුව බැලී බලමින් වාසය කරන්නේ කෙසේද කියා උන්වහන්සේ කතේතු කම්මිතා පුච්චා කියන. ඒ තමන් වහන්සේම ඒ පිළිබඳ පිළිතුර වැඩෑරීම සඳහා අසන ලද ප්‍රශ්නයට අනතුරුව වදාරනවා ඉද වික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පංචසු නීවරණී මහණෙනි මේ ශාසනයේ වික්ෂිතම ධර්මයන්හි ධර්මයන්ට අනුව බලමින් ධර්මයන් අනුව බලමින් වාසය කරයි කුමකද පංචසු නීවරණී පංච නීවරණයන් හි. ඒකට පංච නීවරණයන් හි ඒ ධර්මයන් ධර්මයන් අනුව බලයි. ඒකට පංච නීවරණයෝ කියන්නේ සත්වනවන පුද්ගලනවන ස්වභාවයෝ ස්වභාව ධර්ම. සත්වනවන පුද්ගලනවන ස්වභාව ධර්ම. පහ පංච නීවරණය කියා බුදුරජාණන් වහන්සේ වදාහත් පිළිෙන්නේ. ඒවා ඒ වූ පරිදි බලනවා. ඒ නීවරණයන් නීවරණයන් වශයෙන් දැනීමයි මෙහි උගන්වන්නේ. ඒකයි පංචසු නීවරණේසු ඊළඟට වහන්සේ ඒ පංච නීවරණයන්හි ධම්මාන් පස්සීව වාසය කිරීම කෙසේද කරන්නේ කියලා නැවතත් අසලා කතංච භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පංචසු නීවරණේසු යනුවෙන් ප්‍රශ්න කොට ඊළඟට මේ නීවරණයන් කි ධර්මයන්ට අනුව නැත්නම් මේ නීවරණයන්ට අනුව බැලීම දක්වනවා ඉද වික්කවේ පිප්පු සංකං වා අජ්ජත්තං කාමච්ඡන්දං අක්ඛිනේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අතන්තං වා අජ්ජත්තං කාමච්ඡන්ද නක්ඛිනේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති මේ තිනුතුන් ගන්නවා නීවරණ පහක් අපේ ධර්මයේ සඳහන් වෙනවා සූත්‍රාන්තයන්දී අභිධර්මයේදී නම් නීවරණ 6ක් සේ දක්වනවා අවිද්‍යා නීවරණයයි කියලා එකක් එකතු කොට මේ පංච නීවරණයන් පිළිබඳවයි මේ සූත්‍රෙහි එන්නේ. මේ නීවරණ නම් කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය කියන මේ පහ. ඒ වාට නීවරණ කියන නම බුදුරජාණන් වහන්සේ වදාරා පිළිෙන්නේ නීයානා වරණය කියන ඒ මාර්ගය අවුරණ වසන ආවරණය කරන දෙයින් නීවරණ කියා වදාරා ඒ නිකම්මං කාමානං නීයාන නීයාන ඒ නෛෂ්ක්‍රම්‍ය කාමයන්ගෙන් නික්මීමකි නික්ම යාමකි ඒ කාමයන්ගෙන් නික්මීම වූ නෛෂ්ක්‍රම්‍යය නැති කරන නැති ඒ නෛෂ්ක්‍රම්‍යයට විරුද්ධ වන ස්වභාවය තමයි කාම ඡන්දය කියන්නේ කාම ඡන්தோ නීයානා වරණ ඒ කාම ඡන්දය ඒ නෛෂ්ක්‍රම්‍යයට බාධා කරන සතුරු ධර්මයක් කාමච්ඡන්දයට. ඒක තමයි කාම ආශාව කියලා සාමාන්‍ය තේරුමක් දක්වා තිබෙන කාම ආශාව. කාම වස්තුන් පිළිබඳව ඇත්තා වූ ආශාවට කාමච්ඡන්දය කියලා කියනවා. මේ වචන දෙක ගත්තොත් කාම කියන එකෙනුත් කැමැත්ත කියන එක එනවා ඡන්ද කියන එකෙනුත් කැමැත්ත කියන එකේ. ඒ තේරුමයි තියෙන්නේ. ඒක එකම අර්ථයේ ඇති වචන දෙකක් එකතු කිරීමෙන් කාමච්ඡන්ද කියන මේන් දැක්වෙන්නේ ඒ කැමැත්ත සංඛ්‍යාත කාමයේ නැත්නම් ආසාවේ වෙන බලවත්කම බලවත් වූ ආසාව කියන එකයි කාමච්ඡන්ද කියන එකෙන් ගත යුතු දෙය. ඉතින් මේ භාවනානුയോഗී වික්ෂිප්තව සන්තං වා අධ්‍යත්තං කාමච්ඡන්දං සමාගයේ సంతානිහි යන තමා තුල තමාට කාමච්ඡන්දය කියන මේ ස්වභාවය ඇති වුණොත් අත්තිනේ කාමච්ඡත්තං කාමච්ඡන්දෝති පජානාති මා තුල මගේ සිතෙහි කාමච්ඡන්දයක් ඇති වුණේය නැත්නම් ඇති වෙයි කියලා මේ කාමච්ඡන්දයේ කි ඇත්තේ කියලා දැනගන්න එතකොට මේ භාවනා කරන පින්වතා කොහොමද සලකන්නේ? කොහොමද මේ වචනයට අනුව මේ දේශනාවට අනුව ඒ කාමච්ඡන්දය ඇති වූ බව කොහොමද සලකන්නේ? හැබැයි Taman හැමති විටම අවදිව සිටින්නට ඕනේ. අවදිව කියන වචනේ මා පාවිච්චි කළේ සිහියෙන් යුතුව සිටින්නට ඕනේ ඒ සිහියෙන් යුතුව සිටිතොත් එහෙම නැත්නම් මේ කාමච්ඡන්දයේ ඇති වූ සැනකින් Taman සීය උපදවා ගත්තොත් පමණයි තමාට කාමච්ඡන්දයක් ඇති වූ බව දැකගත හැකියි. එහෙම නැත්නම් ඒ කාමච්ඡන්දය උපදින අවස්ථාවේදී නම් කෙනෙකු තුල සිහිය නැහැ. සිහිය නොමැති මොහොතකයි කාමච්ඡන්දය ඇතිවන්නේ. මේ කාමච්ඡන්දය ඇතිවන්නේ කවර කරුණකද නැත්නම් මොන කරුණ නිසාද කියන බවත් බුදුරජාණන් වහන්සේ දෙන සූත්‍රවලදී දක්වා තිබෙනවා. අත්තිභික්කවේ අත්තිභික්කවේ සුභ නිමිත්ත. අත්තිභික්කවේ සුභ නිමිත්ත. සත්‍ය අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස පාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස දීයෝ භාවාය වේපුල්ලාය යන්වෙන් මහන්ස බදාරා කියනවා මහණෙනි සුභ නිමිත්තයක් ඇත්තේය සුභ නිමිත්තක් ඇත්තේ කියන්නේ සුභ සුභ නිමිත්තේ කියන එකෙන් අදහස් කරන්නේ සමහර එක් gederin පිටදීමට වැඩගත් කටයුත්තකට යන්නට ලෑස්ති වන විට මේ ඉදිරියට එන්නට කාට හරි සුබ දෙයක් අරගෙන ඉදිරියට එන්නේ කියන එකටත් කෙනෙක් කියනවා සුබ නිමිති කියලා. ඒක නෙමෙයි කෙනෙක් සුබ වශයෙන් කලකනු ලබන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ෂඩාරම්මණයන් අතුරෙන් කවරක්වත් හොඳයි නැනබයි කියා කලකනු ලබන. ඉතින් එහින් බොහෝ සෙයින්ම කෙනෙකුගේ සිත ඒ සුභ නිමිති වලින් සුභ නිමිති වලින් අවුල් වෙන්නේ වැඩි වශයෙන්ම විසභාග සුභ නිමිති වල. ස්ත්‍රී පුරුෂ කියන මේ ભેදය තමයි එහිදී බොහෝ සෙයින්ම බලපා. එහෙම සුභ නිමිත්තක් ඒ නිමිත්ත නැත්නම් ඒ නිමිතර නිමිත්තේ කිය ආරමුණු. ඒ ආරමුණේ තියෙන සුභත්වය සුභ බව කොහොම වෙතත් ඒ නිසා Taman අයෝනිසෝ මනසිකාරයේ කියන මුනුවණින් මෙනෙහි කිරීම කළොත් අන ඒකයි නරකේ ඒකයි තමාව වරදෙහි තමයි දැන් අරමුණ පිළිබඳව සුභ බවක් පිළිය හැකි අපි ඒවට කියනවනේ ඉෂ්ඨාරම්මන කියලා හොඳ අරමුණ කියලා සුභ අරමුණ ඉෂ්ඨාරම්මන කර්මයේ තිබෙන ඉෂ්ටත්වය තමාගේ සිත ඒ නිසාම නරක කරන්නට නම් කාරණයක් නැහැ. ඒත් ඒ අවස්ථාවේදී තමන් අයෝනිසෝ මනසිකාරය කියන නුනුවණින් මෙනෙහි කිරීමක් කිරීමක්ම නම් කරන්නේ. අන්න එහෙම අවස්ථාවකදී තමාගේ සිතේ කාම ඡන්දය උපදින්නේ ඒ සුබ නිමිත්තගෙන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ අත්ති භික්කවේ සුභ නිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උපාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස දීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති ඔය විදිහට වදාළා දැන් පිළිබඳ අයෝනිසෝ මනසිකාරයේ කියන නුනුවණින් මෙනෙහි කිරීම. ඒ වෙලාවේ ඒ සුබ නිමිත්ත දක්නට හෝ අකන්නට ආග්‍රහණය කරන්නට රස දැනගන්නට එහෙම නැත්නම් ස්පර්ශ කරන්නට ලැබෙන අවස්ථාවේදී තමා සිහියෙන් යුතුව සිටියේ නම් සිහියෙන් යුතුව සිටියේ නම් හරි හැටි සිතන බවක් Tamante අවස්ථාවේදී තිබුණේ නම් කවදාවත් ඒ කාමච්ඡන්දය කියන නීවරණය උපදින්නේ නැහැ. කාමච්ඡන්ද නීවරණය උපදින්නේ අයෝනිසෝ මනසිකාරයෙන් සිටිහි. ඒ අරමුණම නෙවෙයි ඒකට කාරණේ අයෝනිසෝ මනසිකාරයයි ප්‍රධාන කාරණේ. හැබැයි ඒ අයෝනිසෝ මනසිකාරයෙන් ගනු ලැබුවේ අරමුණ නිසා අරමුණක් කාරණයක් තමයි. ඒ සුබ නිමිත්ත. නමුත් ඒ අරමුණ නිසාම කෙනෙකුගේ සිතෙහි කාමච්ඡන්දය කියන මේ ස්වභාවය උපදින්නේ නැහැ. අයෝනිසෝ මේ අයෝනිසෝ මනසිකාරය කියන එක කොහොමද දක්වා පිළිෙන්නේ කියලා අප සැලකේ. ඒකට කියන උපත මනසිකාරෝ. උපත මනසිකාරය කියලා කියන්නේ වැරදි මගින් සිටීම කියන එක. වැරදි මාර්ගයෙන් සිටින උප්පත මානසිකාරය. ඒ මොකද්ද උප්පතේ කියලා දක්වන්නේ නැත්නම් ඒ වැරදි මගින් සිටීමේ කියන එක තවදුරටත් පැහැදිලි කරනවා. අසුභේ සුභන්තිවා දුක්ඛේ සුඛන්තිවා අනත්තේ අත්තන්තිවා අනිච්චේ නිච්ඡන්තිම ඔය විදිහට දක්වනවා අසුභය සුභ වශයෙන් අනිත්‍යය නිට්ටය වශයෙන් දුක්ඛය සුඛය වශයෙන් අනාත්මය ආත්ම වශයෙන් යම් කෙනෙකු බලනවා නම් ඒ දැනීම අයෝනිසෝ මනසකාරය ඒකට තමයි මේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙමනම් සුභයි කියලා දෙයක් නැද්ද? ලෝක ව්‍යවහාර වශයෙන් නම් සුභ දේවල් පිළිදෙනවා. ලෝක ව්‍යවහාර වශයෙන් ගනු ලබන සුභ දේවල් පිළිනවා. දැන් ඉෂ්ඨාරම්මණය කියන ඒවා රූපයක් වේවා, ශබ්දයක් වේවා, ඒවා ලෝකයේ සැලකීමේ හැටියට සුභයි. දැන් අප ගනිමු කෙනෙකු පිළිබඳ පුද්ගලයෙකු සම්බන්ධව ඉතින් සුභ වශයෙන් සැලකනු ලබන ඉෂ්ට වශයෙන් සැලකනු ලබන රූප ත්‍රිය විරූප කෙනෙකුට වඩා ඒ රූපවත් කෙනෙකු සුභ වශයෙන් සැලකන්නට පුළුවන් ඉෂ්ට වශයෙන් සැලකන්නට පුළුවන් ඒ ලෝකයේ පිළිගැනීමේ හැටියට එහෙත් එහි තිබෙන සුභය ටිකක් විග්‍රහ කොට බලනවා. ඒකෙන් අපිට පේනවා ඒකේ තරම්ම සුබ බවක් නැති මොනවද තිබෙන්නේ? දැන් කෙනෙකුගේ රූපය දෙස බලනකොට. කේසා ලෝමානකා දන්තා පචු කියන මේ පදනේ කවර රූපයක පුද්ගලයෙකුගේ අපට මතු පිටට පෙනෙන දේ හැටියට දැක්විය හැකියි. හිත මත තිබෙන හේතය ශරීරෙහි අනිත් ස්ථානවල පෙනෙන ලෝමය ඇඟිලිවල තිබෙන නියපොතු තොල් දෙක විවර කළොත් දක්නට ලැබෙන දත් ඇට අනිත් එක තමයි කේසා ලෝමා නඛා දන්තා සච්ච මේ පහ මේ පහ අනුව තමයි කෙනෙකු රූපවත්ය විරූපවත්ය කියලා තවත් කෙනෙකු සලකනවා. තමාම හෝ තමා ගැන එහෙම නැත්නම් තමා ගැන වෙනත් කෙනෙකු හෝ සලකන්නේ මේවා. ඉතින් මේවායේ තිබෙන සුභ බව ඒකාන්ත වශයෙන් පිළිගත හැකිද කියලා බලන්න. එහෙම බලන විට අපිට කියනවා කේතයෝය කියන්නේ කුණපයක්. ලෝමයෝය කියන්නේ කුණපයක්. ඒ වගේමයි අනිත් ඒවා කුණප. එතකොට ඇත්තනම් ඒවායේ කුණප බව මිසක සුභ බව නෙවේ. අනේකයි ඒ අසුභයක් සුභසේ ගන්නවයි කියා දක්වන්නේ. අසුභේ සුභ සංඥාව ඇතුළත් ඇතුළත් වෙනවා මේකට. සුභ වශයෙන් ගන්නවා. සුභ වශයෙන් සලකනවා. එහෙම සැලකීමට ඉවහල් ගන්න අයෝනිසෝ මනසිකාරී කියන එක. ඒ නිසානේ අපේ බණ පොත්වල සඳහන් වෙනවා. මේ පිළිවෙලින් විසුද්ධි මාර්ගයේ හිම කියවා දෙනවා නම් දැකලා ඇති ඒ කතාව. පුන පුනා හැම තැන්වලදීමත් වගේ කියන එකක්. එහෙම කියන්නටත් සුදුසුයි මක් නිසාද? එහි එක පැත්තක් පමණක් නෙවෙයි අනිත් පැත්තක් දැක්වෙන නිසා. ඒ ආනන්ද හාමුදුරුවන් සමග පින්ඩපාතේ ඉඳි බොහලංගදී මහණතුණු වංගීත කියන හාමුදුරුවම වංගීස කියන ඒ ධාත්මණියෙක් මහණුණා තාපනේ ආනන්ද හාමුදුරුවන් සමග පිණ්ඩපාත හිමෙති. ඒ වඩිනකොට Tamanට දක්නට ලැබුණු ස්ත්‍රියෙකු ගැන තමාගේ සිත බලවත්කමේ ඒ පෙළඹුණා කාමරාගයේ හටගත්තා. ඒ සුභ වශයෙන් ගැනීම හේතු කොටගෙන. ඒ ඒ හාමුදුරුවෝ මේ වැරදි දෙයක් නරක දෙයක් Tamanට සිදු වූ බව දැක්කේ ඉන්න ආනන්ද හාමුදුරුවන්ගේ උපකාරය බලාපොරොත්තු වුණා මේ දුරු කර ගැනීම සඳහා. එය ගාථා වලින් දැක්වෙනවා කාම රාගේන තයිහාමි චිත්තං මේ පරිදයිති සාදු නිබ්බාපනම් රූහි අනුකම්පාය ගෝතම කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිදයිති මගේ සිත කාම රාගයෙන් හාත්පසින්ම දැවෙනවා මම කාම රාගයෙන් පෙළෙනවා. සාදු නිබ්බාපණං දූහි අනුකම්පාය ගෞතම. ගෞතම කියන්නේ ආනන්ද හාමුදුරුවන් ගෞතම පුත්‍රයෙ. එනිසා ගෞතම කියන නාමයෙන් ගෝත්‍ර නාමී නාමන්ත්‍රණයකට කියනවා ගෞතමයන් වහන්සේ. ඒ ගින්න කාම රාගේන දයිහාම් දයිහාම් කියන්නේ දැවෙනවා කියන්නේ දැවෙන්නේ ගින්නකින්. ඒ නිසා ඒ ගින්න නිවා ගැනීමට මට උපදෙසක් දෙන්න. ඒකයි ඉල්ලා සිටින්නේ. සාදු නිබ්බාපනං රූහි ඒ නිවා ගැනීමට දෙයක් කියන්න මා කෙරෙහි අනුකම්පා කරනවා. එවිට ඒ හාමුදුරුවෝ ඒ උපදේශ දුන්නා. මොකක්ද උපදේශය? සංඥාය විපරියේසා චිත්තං තේ පරිදයිදති නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතා අසුභාය චිත්තං භාවේහි මා දෛහත්තෝ පුනක් පුනක් ඔය විදිහට ඒ ගාථාව තව තිබෙනවා පද කීපයක්. එහෙමයි මේ උපදේශ වදාළ. සංඥාය විපර්යේති විපරීත වූ සංඥාව නිසා චිත්තං තේ පරිඩයිති ඔබගේ සිත ওই විදියට හත්පතින් දැවෙන්නේ කාමරාගයෙන් ඔබේ සිත ඔය හත්පතින් දැවෙන්නේ විපරීත සංඥාවක් ඇති කර ගැනීම නිසාය මොකද මේ විපරීත සංඥාවේ කීවේ අසුභ වූ දෙයක් සුභ වශයෙන් ගැනීම ඒකයි විපරීත සංඥා. ඒ අසුබ වූ දේ සුබ වශයෙන් ගැනීමේ විපරීත සංඥාව නිසා ඔබගේ සිත හත්පසින්ම මේ කාමරාගයෙන් දැවෙනවා. ඒ නිසා ක්ලේශය තිබෙන්නේ කුමක්ද? නිමිත්තං පරිවජ්ජේහි ඔබ සුභ වශයෙන් ගනු ලැබූ ඒ අරමුණ සිතින් ඉවත් කරන්න. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතා. සුභ වශයෙන් රාගය ඇතිවීමට කාරණයක් වූ ඒ අරමුණ සිතින් ඉවත් කරන්න. අසුභාය චිත්තං භාවේහි. එතෙම අසුභ වශයෙන් සිත වඩන්නේ. කියන අර කාරණය අනිත් කාරණය අයෝනිසෝ මනසිකාරය වශයෙන්. එහෙනම් ඒ සුබ නිමිත්තක් දක්නට ලැබුණු කල්හි සුභ වශයෙන් නෙවෙයි එහි තිබෙන සමාජයේ සිටෙහි කාමරාගය ඇති කිරීමට හේතුවක් ඒ සුභ නිමිත්තේ තිබේ නම් එය අසුභ වශයෙන් මෙනෙහි කරන්නට ඕන. ඒ අසුභ වශයෙන් මෙනෙහි කළොත් අන්න එතන යෝනිසෝ මනසිකාරයක් තිබෙනවා. එහෙම නැත්නම් ඒ තරම් දුරට යන්නේ නැතුව දක්නා ලද බව පමණක් දකින්නවා දකින්නවා කියන ඒ බව පමණක් මෙනෙහි කළා. ඒ දක්නාලද අරමුණ ත්‍රියක්ද පුරුෂයෙක්ද ලක්ෂණද හැඩද රුවද ඔයාදී දේවල් පිළිබඳව විමසන්නට සිතන්නට කල්පනා කරන්නට නොගොස් හුදු දැකීම මාත්‍රයේ පමණක් තීකලාම ඒ කාමරාගාදී ඇතිවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකයි අර ඒ විදිහේ දේවල් දකින්නට අපන්නට එහෙම ලැබෙන විට දකින්නවා දකින්නවා අසනවා අසනවා ආදි වශයෙන් මෙනෙහි කිරීමක් උගන්වනවා. දර කාමච්ඡන්දය කියන මේ ධර්මය ස්වභාවය මහත් ආවරණයක්. ආවරණයක් කියන්නේ වැස්මක් වහලා දාන මාර්ගයේ එහෙම පිටින්ම අවුරනවා. එතකොට ඒ කෙනෙක් ඒ ඇතිවුණු කාමච්ඡන්දය දුරු කරගන්නටද දැනගන්නට ඕන. සමහර විටක එහෙම ඇති වුණාම වරක් බොහෝ සෙයින් සිදුවන්නේ නැවත නැවතත් නැවත නැවතත් ඒ කාමච්ඡන්දය ඇතිවීම එහෙම වන්නට හේතුව තමයි ඒත් අර යෝනිසෝ මනසිකාරය නොමැති බව. නිසා නැවත නැවතත් ඒ උපදින්නට පුළුවන්. වරක් ඇති වූ එක අප දන්නවා වරක් ඇති වූ කාමච්ඡන්දය මොහොතකින් නැතිව යනවා. ඒ ඒ නැවත නැවතත් උපදිනවා කියන්නේ සිත් කාමච්ඡන්දයෙන් යුතු සිත් ධර්මවතෙන් කියනවා නම් ඒක ලෝභය. ඒ ලෝභය කාමච්ඡන්ද වශයෙන් ඇතිවන ලෝභයෙන් යුක්ත වූ සිත් නැවත නැවතත් නැවත නැවතත් ඇතිවන්නේ Taman අර අරමුණ ඉවත් නොදැනීම හේතුව. Taman ඒ අරමුණ ඉවත් කළා සිතින් අත්හැරියනවා. ඒ කාම ඡන්දයට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසායි කියන්නේ නිමිත්තන් පරිවජ්ජේ ඒ නිමිත්ත දුරු කරන්නේ. නිමිත්ත අස් කරන්නට ඕනේ. ඉතින් නිමිත්ත අස් කර ගන්නට අමාරුයි. හිතන්නට ඕන එහි තිබෙන අසුබ බව. අසුබ බව මොනවටද මේ ඇලෙන්නේ? කුමකටද මේ ඇලෙන්නේ? ඉතින් ඒ කේසාදිය පිළිබඳ වූ ඒ අසුබ පැත්ත මෙනෙහි කළ හැකිනම් ඒ ඇති වුණු කාමච්ඡන්දය දුරු වී යනවා. එහෙම නැත්නම් අර මුලදීම පුළුවන් නම් දුරු කරගන්නට ඒ තමයි හොඳ. දැකීම මාත්‍රයෙන් නවතින්නට පුළුවන් නම්. ඒ ඒක ඒ භාවනාවෙන් කරන ආශ්චර්යයක් තමයි. භාවනාවෙන් සිදුවෙන දෙයක්. දැකීම මාත්‍රයෙන් නවතින. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහටයි දේශනා කළේ දාවිචීරියට. දාවිචීරියට කිව්වේ දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍ය. සුතේ සුත මත්තම්, මුතේ මුත මත්තම්, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍ය. යමක් දක්නා ලද කල්හි දැක්ක දේ ඒ දැකීමේ නවතින. දැක්කා. ඊට එහා යන්නේ නැහැ. කාවද දැක්කේ? කුමක් දැක්කේ? ඒ දැක්කපු දේ පිළිබඳ තවදුරටත් ශ්‍රේෂ්ඨයා යන්නට යන්නේ නැතුව දැකීමක් ඇති වුණා. ඒ දැකීමක් කියන එක මොකද්ද? එක්තරා දැනීමක්. ඒ දැනීම ඇති වුණච්චරයි ඊට එහා ගියේ නැහැ. ඊට එහා යන්නට ගියොත් තමයි මේ අකුසලයන් වැල නොකැඩි ගලා එන්නට පටන් ගන්නවා. ඉෂ්ට අනිෂ්ට කියන කවර දෙයක් අරමුණු කොට ඉෂ්ට දෙහිදී ඒ සුභාර සුභ වශයෙන් ගන්න ලබන අරමුණේදී කාමච්ඡන්දේ උපදිනවා වගේම තමයි අසුබ නැත්නම් පටිඝ වශයෙන් ගන්න නොකමැති තමන්ගේ නොකමැත්ත ඇති අරමුණක් දක්නට ලැබුණු කල්හි අසන්නට ලැබුණු කල්හි ආදි වශයෙන් තමන්ට පටිඝෙයි කියන තරහව ව්‍යාපාද නීවරණය කියලා එකක් තියෙන ඒ උපදින්නේ ඒ නිසා ඒ කවර දෙයක් දක්නට ලැබුණා දැකීමෙහි නවතින්නට දැකීම මාත්‍රයෙන් නැවතිය හැකිනම් ඒක පුරුදු කරන ලද සිතක් ඇති කෙනෙකුට කළ හැකි දෙයක්. සිත පුරුදු කළාම මේ විදිහේ භාවනාවක ඒක එහෙම අයෙකුට පුළුවන්. දැකීම මාත්‍රේ නවතින්නට. ඊට එහා යන්නේ නැතුව. එහෙම නැත්නම් දක්නා ලබදී පිළිබඳ එවේලේ පමණක් නෙවෙයි ඊට පස්සේ පමණක් නෙවෙයි දවස් ගණනක් ගියාට පස්සෙත් මාස ගණන් අවුරුදු ගණන් කෙනෙක් ඒ ගැන හිත හිතා ඉන්නට බැරි නෑ. ඒ හිතන හිතන හැම මොහොතකදීම ඒ Tamanගේ ඒ සුභ වශයෙන් ගනු ලැබුව ඒ අරමුණ නිසා Tamanගේ ඒ සිතේ අවුරුදු ගණනක් ගත වුණාට පසුව වුවත් ඒ කාම ඡන්දාදී ඇති වෙන්නට පුළුවන්. ඒ නිසායි යෝනිසෝ මනසිකාරය ගැන බුදුරජාණන් වහන්සේ මේ තරමින්ම දේශනා කොට තිබෙන්නේ ඒ තාම වැදගත් කරුණ. එවනම් ඒ සුභ අරමුණ අසුබ වශයෙන් බලන්නට. යෝනිසෝ මනසිකාරයේ ඒ සඳහායි අවශ්‍ය වන්නේ. ඊළඟට තව බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්තිධික්කවේ අසුභ නිමිත්තක්. මහණෙනි අසුභ නිමිත්තක්ද ඇත්තේය. සත්‍ය යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාතෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස අනුපාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස පහමහය මහණෙනි අසුබ නිමිත්තක් ඇත්තේ දැන් එතකොට අර සුබ වශයෙන් ගනු ලැබූ අරමුණ අසුබ වශයෙන් පෙරලා ගන්නට පුළුවන් නම් අසුබ වශයෙන් බැලිය හැකිනම් එතකොට මේ අසුබ වශයෙන් බැලීම යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය කියන එක එක සිතක එකවරක් උපදින ධර්මයක් නෙවෙයි. නැවත නැවතත් නැවත නැවතත් ඒ ආරමුණ කොට සිත ඇති වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය පවත්වන. එහෙම පැවැත්වීම හේතු කොටගෙන නූපං කාමච්ඡන්දය නූපදීමත් යම් විටක කාමච්ඡන්දයක් උපන්නේ නම් ඒ උපන් කාමච්ඡන්දය දුරු වීමටන් එය කාරණේ වෙනවා. එතකොට නූපදිනු කාමච්ඡන්දය නොයිපදවා ගැනීම සඳහා කළ යුතු කරුණක් ඇටියට දක්වනවා අසුබ නිමිත්තෙහි යෝනිසෝ මනසිකාරය පැවැත්වීම. ඒ වගේම දක්වනවා ඒ අසුබ නිමිත්තෙහි යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම උපන් කාමච්ඡන්දය දුරු කර ගැනීමටද කාරණයක්. ඒකයි ඒ සූත්‍රයේ මේ සූත්‍ර පාඨයෙන් ප්‍රජාන් වහන්සේ පදාරා. නූපන් කාමච්ඡන්දය නූපදවා ගැනීම සඳහාද උපන් කාමච්ඡන්දය දුරු කර ගැනීම සඳහාද අසුබ නිමිත්තෙහි යෝනිසෝ මනසිකාරය පැවැත්වීම උගන්වනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ වචනයට නුවණින් මෙනෙහි කිරීම කියන ඒ තේරුම ගත්තාම ප්‍රමාණයි කියලා අපට කියනවා. ඒ වගේම තවත් කරුණු බුදුරජාණන් වහන්සේ වදාරනවා ච ධම්මා කාමච්ඡන්දස්ස පහනාය සංවත්තන්ති කරුණ සයක් ඇතිවුණු කාමච්ඡන්දය දුරු කර ගැනීමට හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා අසුබ නිමිත්තක් උග්ගහෝ ඒ අසුබ නිමිත්ත ගැනීම උග්ගාහ කියන්නේ අසුබ නිමිත්ත සිතින් ගැනීම අසුබ නිමිත්තක් උග්ගහෝ අසුබ භාවනා නියෝගෝ ඒ අසුබ භාවනාවෙහි යෙදීම මෙතන තුන් අසුබ භාවනාව පිළිබඳව කායානුපස්සනාවෙහිදී දැනගෙන තිරෙනවා. අසුභ භාවනාව. ඒ හේතාදී කුඨාස පිළිබඳ භාවනාව අසුභ භාවනාව. ඒ වගේම අර ඒකාහ මතං වා ද්විහ මතං වා තීහ මතං වා දුමාතකං විනීලකං විසුද්ධකං ආදි වශයෙන් දැක් වූ ඒ සීලතික භාවනා ඒවාද අසුභ භාවනා. අනේ අසුභ භාවනාවන්හි යෙදීම ඉන්ද්‍රියේසු බුද්ධද්වාරතා ඉන්ද්‍රියේසු බුද්ධද්වාරතා කියන්නේ ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගත් බව ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඉන්ද්‍රිය සංවරය දැන් ඉන්ද්‍රිය සංවරය කියන ඒක සීලයක් හැටියටත් වෙන්නනවා ඒ ඉන්ද්‍රිය සංවර සීලය කියලා ඒ ඉන්ද්‍රිය සංවරය ඇති තැනැත්තෙකුට දක්නට ලැබෙන අරමුණ කොයිතරම් ප්‍රියමනාප එකක් වුවත් ඒ දක්නාලද අරමුණ නිසා තමාගේ සිතේ කාම ඡන්දය උපදින්නේ නැහැ. ඒ වගේම ඉන්ද්‍රිය සංවරයේ ඇතිතනස්සාට දක්නට ලැබෙන අරමුණ කොයිතරම් අප්‍රිය අරමුණක් වුවත් ඒ කර්ම කොටගෙන ඒ තනත්තාගේ සිතෙහි දෝමනස්සය පටිගය උපදින්නේ නැහැ. කුමක් නිසාද? තමන් ඉන්ද්‍රියයන් රැකගෙන ඉන්නේ. එතකොට ඉන්ද්‍රියන්ගේ ආරක්ෂාව ඉන්ද්‍රිය සංවරය සැලසෙන්නේ ඒ ඒකටත් මේ යෝනිසෝ මනසිකාරය ඕනේ සති කියන එක ඕනේ සිහිය ඕනේ. සිහියෙන් කරන එකක් ඉන්ද්‍රිය. ඒ නිසා ඒ දක්වන්නේ චක්කුණා රූපං විස්වා නනිත්තක් ගාහි හෝති නානුජ්ජනක් ගාහි යත්වාදි කරණනේනම් චක්කුන්ද්‍රයන් අසංගුතං විහරන්තං අවිද්‍යා දෝමනස්සා පාපකා ක්ෂලා ධම්මාන් වාක්තවෙය්‍යුම් සක්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රයන් චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති අසත රූපයක් දක්නට ලැබුණු කල්ලි නනිමිත්තක් ගාහී හෝති නාම ව්‍යංජනක් ගාහී ඒක සුභ වශයෙන් නිමිති ගැනීම ආදිය කරන්නේ නැහැ ඒ අනුව්‍යංජන ගැනීම කියන කුඩා ලක්ෂණ තියෙනවා ශරීරයේ පිළිබඳ ඒවා ගැන හිතන්නට යන්නේ. යම් එහෙම ගැනීමක් හේතු කොටගෙන අවිද්‍යාවේ කියන ලෝභය නැත්නම් මේ දක්වන කාම ඡන්දේ ව්‍යාපාදේ කියන වේශය එහෙම උපදීද අන්න ඒ පරිදි ඒ අරමුණ ගන්නෙ නැහැ. සත්‍වාධිකරණ වේ නම් චක්කුන්ද්‍රියන් අසංගත. ඒ චක්සුරේන්ද්‍රියේ නොරකගත් හේතුවෙන් අවිද්‍යා දෝමනස්සා පාපකා අක්ෂලා ධර්මාන් වාසු මේ අතින් දක්නාලද රූපයෙහි එල්බගත් ලෝභාදී අකුසල ධර්ම වැగిරෙද්ද තස්ස සංග්‍රහය කටිපජ්ජති එය ආරක්ෂා කර ගැනීම සඳහා පිළිපදින ඒ කියන්නේ කොයිතරම් ඉෂ්ට අනිෂ්ට අරමුණක් අපි මේ එක ద్వාරයක් ගැනමයි මෙතන කීවේ අනිත් ద్వාරත් ඒ අනුසාරයෙන් ගන්නට ඕනේ චක්සු ద్వාරයට යොමු වුණා කල්හි ඒ අරමුණ නිසා Taman කාමච්ඡන්දේ උපදවා ගැනීම හෝ ව්‍යාපාදය උපදවා ගැනීම හෝ නොකොට මැඩහත් වෙනවා කියන්නේ දෙකීම අපේ නවතිනවා ඒකට යෝනිසෝ මනසිකාරය ඕන. නැත්නම් සිහිය ඕන. ඒකයි මේ මේ අසුබ ඉන්ද්‍රියේ දුක්ත්වාර්තා. තව දක්වා තිබෙනවා භෝජනයේ මත්සඤ්ඤතා කියලා. භෝජනෙහි මාත්‍රඥතාව. භෝජනෙහි මාත්‍රඥතාවය කියන්නේ <clears throat> කනබුන ආහාර පිළිබඳ පමණ දැනීම කියන්නේ. සමහර විටක කෙනෙකුට භෝජනයද තමාගේ කාමච්ඡන්දේ වර්ධනයට කාරණයක් විය හැකියි. නේ සමහරු ඉස්සරහ කියන්නේ දැනුත් ඇති. සමහර විට අපිට කියනවත් ඇහෙන උගුරට වෙනකන් දීවයි කෑවයි කියලා. එහෙම කියන කතා තියෙන්නේ. එහෙම කාපු දීපු අය ඉස්සර හිටියා. ඒ දක්වා තිබෙනවා තත්ත්වවත් මේ තත්ත්වවත් එක අලම්සාටක කාත මාසක ওই විදිහට නම් දීලා සත්‍රවත් එකේ කියන අයට නැගිටලා යන්න බෑ. ඒ ඉඳගෙන කාපු තැනම දෙලෙනවා. ඒ තරම් මේගොල්ලෝ කනවා. සත්‍රවත් එකේ. අලංකාටක කියන එකන උත්තර මේ රෙද්ද ඇඳගන්නවත් බෑ. ඒ රෙද්දත් ලීලා යනවා. ඒ තරම් මෙයා කනවා. ආහාර අත්ත්‍යක කියලා තමයි කිව්වේ. එයාට නැගිට ගන්න තව කවුරු හරි අත දෙන්නට ඕනේ. දෙන්න අත කියලා නෙමෙයි. මොකද එච්චර කාලා Tamangeම වාගෙන් නැගිටින්නට බෑ. ආහාර හත්තක. තවත් කෙනෙක් දක්වනවා කාක මාසය කියලා. කාක මාසකය කියන්නේ කට ළඟට උගුර ළඟට වෙනකම් කනවා. කපුටෙකුට හොට දාලා ඇදලා ගන්නට පුළුවන්. එහෙම දක්වා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රයෙහි දැක්කෙන නිසා සැලකියේ චාරිත්‍ර ධර්මයක් හැටියටත් ගත යුතු තිබෙනවා භෝජනෙහි මාත්‍රාත්මතාව. ඒ නිසාම මේ දේශනාවේ එනවා වෙනත් ශාසනවලදී ශාසන පිළිබඳව දක්වන තැනදී කියනවා පරිත්‍යාග කරන එක්කෙනාලු මාත්‍රාඥතාව ගන්න. පිළිගන්නේ එක්කෙනා නෙවෙයි. ඒ කියන්නේ දෙන එක්කෙනා තමයි සීමාව කරගන්නේ. මෙච්චරයි මම දෙන්නේ කියලා. පිළිගන්නේ එක්කෙනා නම් කොයිතරම් දුන්නත් පිළිගන්නයි කියලා දෙන. වෙන ශාසනවල. බුදුරජාණන් වහන්සේ දක්වනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ ශ්‍රාවකයෝ පිළිගන්නේ එක්කෙනාලු පමණ දන්නේ කායකයා කොයිතරම් දුන්නත් තමාට ගැළපෙන තමාට ප්‍රමාණවත් දෙයක් පමණයි පිළිගන්නේ. ඊට වැඩි දෙයක් පිළිගන්නේ නැtei කියලා. ඒ කොහොම හරි භෝජනේ මාත්‍රඥතාව කියන එක තා වැදගත් කරුණක් ඇටියට දක්වනවා. සමහරෙකුට භෝජනයම මහත් ජීවිතයට කරුණක්. ජීවිතය කියන්නේ මහත් ආසාවට කරුණක්. ඒකට කියනවා ආහාර ජීවිතය කියලා. සමහරුන් බොහොම ලොකුවට කලකන දෙයක් තමයි. ආහාරය තියෙන්නේ කුමටද කියලා ඇහුවොත් ඒකේ තියෙන නියත ප්‍රයෝජනයක්. ආහාරයෙන් ලැබෙන නියත ප්‍රයෝජනය තමයි ජීවිතය පවත්වාගෙන යාම. ආහාරයෙන් ලැබෙන නියත ප්‍රයෝජනය. විමහත කායස්ස කිටියා යාපනාය කියලා දක්වන්නේ ඒකයි. ආහාරෙහි තිබෙන රසය ආදී අනිත් කරුණු ඒ ඒවා එකට එන්නේ නැහැ. දැන් ආහාරයේ රස නැtei කියලා කෙනෙක් කෑවත් එයා ජීවත් නොවි සිටින්නේ නැහැ. ආ රසය නෙමෙයි වැදගත් වන්නේ තමන්ට ලැබිය යුතු ආහාරය. ඒ නිසා ආහාර ගේදේ කියන එක ඇති කරගත යුතු නොවන දෙයක් හැටියටයි බුද්ධ ආගමේ දක්වන්නේ. සමහරෙකුට ඒක නෑ භෝජනේ මාත්‍රඥතාව නෑ. ඉතින් විශේෂයෙන්ම භාවනානුයෝගීන්ට භාවනා කර ගැනීමට බාධාවක් වෙන්නට පුළුවන් වැඩිපුර ආහාර ගැනීම. එන නිදිමතට කාරණයක් වෙනවා ඉදිරියට එනවා ඒවා නිදිමතට කරුණා. ඒ නිසා භෝජනයේ මාත්‍රඥතාව දක්වනවා චත්තාරෝ පංච ආලෝකේ අබුද්ධා උදකම් පිරේ අලම් භාසු විහාරාය හිතත්තක් දික්ුණෝ සතර පස් පිළකට ඉඩ ඇතිව තිබියදී ආහාර ගැනීම නවත්වලා පැන් පීමෙන් ඒ යෝගී භික්ෂුවට තමාගේ යෝග කර්මය කරගෙන යාමට එය පහස් විහෙරණයක් ලබා දෙනවා. ශරීර පහසුව ලබා දෙනවා. ඒ රසමත් වලින් යුක්ත වූ ආහාර පිළිබඳව තිබෙන ආශාව ඒකත් කාමච්ඡන්දයක්. ඒකත් කාමච්ඡන්දයක්. ඒකත් සමහර විටක තමාගේ සිත ඒකටම බර වී තිබුණු මොහොතක මරණයට හේම පැමුණුනොත් ඒ රසමසවලින් යුක්ත වූ ආහාර කැමට ලැබෙන තැනක උපදිනවයි කියන එක නෙමෙයි වන්නේ. ආහාරය නිසා ආහාර දියතිය නිසා ප්‍රේතාත්ම භාවයට බව යන්නට ඉඩ තියෙනවා. එන භයානකමක් තිබෙනවා. ඒකට භෝජනේ මාත්‍රඥතාව දක්වනවා. ඊළඟට දක්වන කාරණය සාමයේ ඉතාම වැදගත් කරුණක් තමයි කල්යාණ මිත්‍රතාව. කල්යාණ මිත්‍රයන් ඇති බව. කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍රතාව. සමහරෙකුට ඒක විහිළුවට කාරණා. කල්යාණ මිත්‍රයෝ කියන එක විහිළුවට කරුණක් නෙවෙයි. කල්යාණ මිත්‍රයා නම් Tamanta යහමඟ දක්වන කෙනෙක්. තමා වැරදි මගෙන් මුදවා යහ මාර්ගෙහි යොදවන කෙනෙකුයි කල්යාණ මිත්‍රයා. ඒ තේරුමෙන් නියම ප්‍රධානම ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ තිබෙන කල්යාණ මිත්‍රත්වයේ නිසාම තමයි අපිට මේම ධර්මයක් ලැබී තියෙන්නේ. උන්වහන්සේගේ දී තිබෙන ඒ කල්යාණ මිත්‍රත්වයේ නිසා තමයි උන්වහන්සේ දැනවදාළ ධර්මය ලෝකයාට ප්‍රකාශ කළේ. ප්‍රකාශ කරලා අත්ඵල යුතු මාර්ගය දක්වා යා යුතු මාර්ගයේද දේශනාකට වදාළා. ඉතින් යා යුතු මාර්ගෙහි ගමන් කිරීමට මාර්ගය දැනගත යුතුයි. හොඳටම දැනගත යුතුයි. සම්පූර්ණයෙන් දැනගත යුතුයි. ඒ නිසා තමයි ඉස්තත බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබා ගන්නා භික්ෂුන් වහන්සේලා ඒ කර්මස්ථානයේ යම්කිසි කොටසක් උන්වහන්සේගෙන් ඉගෙනගෙන අරණ්‍යගතව භාවනාවේ යෙදුණා නෙවේ. ඒ කර්මස්ථානයේ පිළිබඳව මුල සිට අද දක්වා දතේතු කරුණු දැනගෙනයි පිටව ගියේ. මුල සිට අද දක්වා කරුණු දැනගෙන පිටව. එහෙම ගිහින් උන්වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේගේ දෙන ලද උපදේශය නැත්නම් ඒ අනුශාසනයේ පරිදි කර්මස්ථානීය පුරුදු කරනවා. එහෙම පුරුදු කරන විට උරහන්සේලා යම් යම් තත්වයන්ට පැමිණෙනවා දියුණු තත්වයන්ට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම වික්ෂුන් වහන්සේලා පිළිබඳව සැලකිලිමත් වෙසිටින්. ඒ නිසා වහන්සේගේ උපකාරය තවදුරටත් අවශ්‍ය වන අවස්ථාවක් එළඹෙතු. වහන්සේ ඒ උපකාරයද කරනවා. එහෙම කතාවස්තු මේ දින තුන අසාරයි. ඒ උපකාරයද කරනවා. සමහර විටක අඩුව තිබෙන කටයුතු සම්පූර්ණ වීමට ඒ යෝගාවචර භික්ෂුන් වහන්සේට යමක් අඩුව තිබේ නම් ඒ අඩුව සම්පූර්ණ කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී ඒ ඕභාස දාථායම වදාරා තිරෙනවා ඒ භික්ෂුවට නියම මාර්ගය දැක්වීම සඳහා. එහෙම අවස්ථාවලදී මේ භික්ෂුන් වහන්සේලා සියලු කෙලෙස් නැසා රහත් වූ අවස්ථා පොතපතේ සඳහන් වෙනවා. අනේ එහෙම ඒ කර්මස්ථානයේ පිළිබඳව දත යුතු කරුණු. දැන් මේ ඔක්කොම කෙනෙකු විසින් භාවනානුයෝගී කෙනෙකු විසින් භාවනා කරන කෙනෙකු විසින් දත යුතු කරුණු. සමහර විටක සමහර කාරණයක් ඇති වුණාම ඒ කරුණ ඒ දේ ඇති වුණු බව දැනගත්තම ඒකට ප්‍රතිවිරුද්ධ ඒක දුරු කර ගැනීම තමයි. ඒ ඒකට ප්‍රත්‍යනීක පිළිවෙත කවරේද කියන එක දන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ඒ කර්මස්ථාන ආචාර්යවරයෙකු යටතේ භාවනා කරන කෙනෙකුට නම් ඊළඟ උපදේශ ලබා ගන්නට පුළුවන්. ඉතින් එහෙම හැමතිස්සෙම එහෙම උපදෙස් සඳහා යා ගන්නට ලැබෙන්නේ නැත්නම් මේ පිළිබඳව ඒ කර්මස්ථාන වැඩිම පිළිබඳව දත යුතු කරුණු තමාම දැනගත යුතුයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒ මේ සූත්‍රාර්ථයන්දී ඒ විදිහට වදාරලා තියෙනවා. දැන් මෙහිම පෙන්වන්නේ අත්ති වික්කවේ මේ කාමච්ඡන්ද අත්ති වික්කවේ සුබරිමිත්තං සත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ ආදී වශයෙන් එහෙම දේශනා කොට තිබෙන්නේ ඒ ඒ දැනුම ලබා දීම සඳහා ඒ දැම්ම ඒ අය විසින් ලැබිය යුතු. එතකොට එහෙම සුබ නිමිත්තක් ඉදිරිපත් වූ කල්හි පිළිපැදිය යුතු ආකාරය දන්නවා. මෙසේ පිළිපැදිය යුත්තේ. ඒ වගේම පටික නිමිත්තේ කියලා තව එකක් තිබෙනවා. එහෙම පටික නිමිත්තේ කියන්නේ සිතේ අමනාපය, ද්වේෂය, දුම්නස ඉපදවීමට කාරණයක් වන නිමිත්ත. කාරණයක් වන අරමුණ. ඒ මාර්ග අපට ලැබෙනවා. අප නොකමැති අය අපට දක්නට ලැබිය හැකියි. ඒ වගේම අපිට අපි නොකමැති ශබ්ද අපට අසන්නට ලැබෙනවා. අපි නොකමැති ශබ්ද. සමහර විටක ඒ ශබ්ද වශයෙන් Tamanටම බනින ශබ්දයයි. අපට බනින. එහෙම බනින ශබ්දයක් ඇහෙන විට ඇතිවන්නේ කුමක්ද? ඒ ශබ්දය පටිඝනිමිත්ත. මාත බැරියෙන් වශයෙන් අසන්නට ලැබෙන ඒ ශබ්දය පටිඝනිමිත්ත. එතකොට මේ පටිඝනිමිත්ත න තමා තුළ ද්වේෂය තරහව දුම්නස ඉපදවීමට කාරණේ නෙවෙයි. ඒකම පමණක් කාරණේ නෙවෙයි. ඒ නිසා සමහරෙකුට හැකිවන්නේ කොයිතරම් දැන්නත් තරහනුගෙන, තමා තරහනුගෙන ඒ දැනුම අසාගෙන ඉන්නට පුළුවන්කම තිබෙනවා. මේ ශාසනය වශයෙන් මේ උතුම් ශාසනයක මේ ඉගෙනීම් පිළිගත් බෞද්ධ වූ අප පමණක් නෙවෙයි අප කෙසේ වෙතත් පරිණ කතා එන්නේ ඒ ඒ කතාවල දැක්වෙනවා කොයිතරම් බැන්නම් කොයිතරම් බැන්නම් ඒ බැනපු කාරණා බැනපු නිසා තරහ නොගත් අය එමෙ කෙනෙක් තමයි අර හිටියේ කවුද ප්ලේටෝගේ ගුරුවරයාට සොක්‍රටිස් නේ සොක්‍රටිස් කියන්නේ එයාගෙන කතාව එයා හිටියයි කියන්නේ බොහොම නරක භාෂාවක් වදක භාර්යාවක් වෙන්න ඇති බොහෝම සැර කතා තිබුණු කෙනෙක්. ඉතින් සොක්‍රටිස්ගෙන් පෞලේ වැඩ කටයුතු සමහර විට අතපසු වන්නට ඇති. සොක්‍රටිස් කලේ තමන්ගේ ඒ අදහස් මහජනයා අතර ප්‍රචාරය ප්‍රචලිත කිරීම. ඒ සඳහා මේ තැන්වල මේ දිනාට කතා කරනවා. මේ භාර්යාව දැන් නැගිට ආපු වෙලාවට බනිනවා බනිනවා බනිනවා සොකෙට් ඇහෙන්නේ නැතුව වගේ ඉන්නේ. තරහ වෙලක් නෙවෙයි. නිකන් ඕන තරම් බනින්නට ඉඩ හැරලා හිටියා. ඉතින් මේ Tamangen කෙරෙන මේ දැනුමට ප්‍රතිඋත්තරයක් අරගත්තේ නැහැ. මොනම ප්‍රතික්‍රියාවක්වත් නැහැ. ඒ නිසා මේ ස්ත්‍රියට තවත් බොහොම තරයි. ඉනිසා කරපු වැඩේ වතුර බේසමක් තිබුණා. ඒ වතුර බේසම ගෙනල්ලා ඇලුවා ඔළුවේ. ඉතින් සොක්‍රටිස් තරංගයේ තිබෙන ඒ තරහා නොවන ගතිය. ඉතින් පෙන්නවා. මෙච්චර වෙලා ගිරෙව්වයි දැරිවි වැස්සේ කියලා. අන්න එහෙම තරහා නොගත හැකි බවක් ඇති කරගත හැකි නම් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයයි. ඉතින් පටිඝ නිමිත්ත තිබුණා. නමුත් ඒක නෙවෙයි තරහව ඇති වුණා නම් ඒකම නෙවෙයි කාරණේ. දැන් අපි සමහර අපි ක්ලාස් ගන්න ඒකයි කාරණේ හැටියට දක්වන්නේ. දැන් සමහර විටක කවුරු හරි කරන වරදක් දැකලා අපිට තරහ යනවා. එහෙම වෙනවා මේක ලෝකේ සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. අපි මේ කාටවත් එහෙම නැtei කියලා පෙන්වීමට නෙවෙයි මේ උත්සාහයක් දරන්නේ. එහෙම ඇති වෙන එක පිළිගන්නට ඕනේ අපි. නමුත් ඒ ඇතිවීමට ඉඩ හැරීම නෙවෙයි සුදුසුකම. ඒක පුළුවන් තරම් පිටු දැකීමයි යුතුයකම නැත්නම් කළ යුතුය කිනේ. ඒක පෙන්වන්නට. දැන් එහෙම කවුරුවත් යමක් වැරදි දෙයක් කරනකොට වැරදි දෙයක් කියන විට මේ අසාසිතින දකින අපට සහායති විය හැකියි. නමුත් අප ඒ තරහව ඇති කරගත්තේ අර තැනත්තා කරපු වැරද්ද නිසාම නොවේ. ඒකම නෙවෙයි කාරණේ. තමා අයෝනිසෝ මනසිකාරයේ ඒ ඒ ගත්තනි. තමා අරමුණු කලේ නුනුවනි. එහෙම නැත්නම් තරහක් ඇතිවන්නේ නැහැ. ඒක හැම විටම සැලකේ. එනේ එහෙම තරහා උපදීම තමයි දක්වන්නේ මේ ව්‍යාපාදේ නීවරණ. ඒක කාමච්ඡන්දයත් හොඳ නැහැ, ව්‍යාපාදයත් හොඳ නැහැ. ඔය දෙකට ඔය ඔය දෙකට වැටෙන බවක් තමයි අපගේ අපට තිරෙන નિરાයාසයෙන්ම අපේ සිත් ඔය දෙකෙන් එක පැත්තකට කවර කවර අවස්ථාවලදී හෝ වැටි තමයි පවතින්නේ භාවනා යෝගීව නොසිටින්නේ නම් එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය උපදවාගෙන නොසිටින්නේ නම් ඒ නිසායි නිරන්තරයෙන් භාවනාවක් පිළිබඳව උගන්න නිරන්තර භාවනාවක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකයි සතිපට්ඨානය. ගතේ පිටේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී කුත්. අතිතේ තීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. උච්චාර පස්තාව කම්මේ සම්පජානකාරී හොති. දැන් ඔය කියන ලද අවස්ථාවවලදී තමයි නුවණින් යුතුව සිටියේ නම් සම්පජානකාරී කියන වචනයෙන් ගැනෙන්නේ නුවණින් ඒ දේ කරනවා නුවණින් යුතුව කරනවා කියන එක. ඒ නුවණින් යුතුව සිටියේ නම් නුවණ කවදාවත් සිහියෙන් තොරව හටගන්නා ධර්මයක් නෙවෙයි. ඒ නිසා යම් තැනක නුවණ වේද එතන සිහියක් වේ කියන එක සැලකෙනවා. සිහි නුවණ දෙකම තිබෙනවා. සම්පජානකාරී කියන තැන සිහි නුවණ දෙකම තියෙනවා. ඒ සිහි නුවණ දෙකින් යුතුව තමන් යන කල්ලි, ඉඳින කල්ලි, සිටින කල්ලි, කතා කරන කල්ලි, නිශ්ශබ්දව සිටින කල්ලි, ආහාර පාන ගන්නා කල්ලි මේ සයනේට ගිය කල්හි ඔය ආදී එහෙම අන්තිමට දක්වනවා තවත් කර්ම වශයෙන් උච්චාර පස්තාර කම් වැසිකිලි කැසිකිලි කිරීමේදී සම්පජානකාරී වෙති. නුවණින් ඒ දේ කළ යුතුයි කියන්නේ නුවණ උපදවාගෙන සිහි නුවණ ඇතිව ඒ වැඩෙහි යෙදෙන්නට ඕන. ඒකට ඒ හැම එකක්ම සතිපට්ඨානයට අරමුණක්. ඒකයි පෙන්වන්නේ. සතිපට්ඨාන කියන මේ සිහියට අරමුණු වල දක්වන්නේ. ඒ එකද අවස්ථාවකදීවත් අරමුණක් නැතිව නෙවෙයි Taman සිටින්නේ. ඒ කරන කරන දෙයක් සිහියෙන් නුවණින් යුතුව කිරීම. එහෙම අවස්ථාවක් අපි ඇති කරගත්තොත් එතකොට සිහියෙන් තොර අවස්ථාවක් අපිට නැහැ. සිහියෙන් තොර අවස්ථාවක් නැහැ. ඒ කාරණේ නිසාම තමයි ඒ සිහියෙන් තොරව අවස්ථා කිසිදු අවස්ථාවක් ගත නොකළ අය පිළිබඳව අපේ ශාසන කතාවන් එනවා. එක හාමුදුරුවෝ නමක් පිළිබඳව එනව කතාව. උන්වහන්සේ මරණාසන්න අවස්ථාව මරණ මංචකයේ ඉඳ සිටින අවස්ථාව. දැන් මිය යන්නට කිට්ටු